Bye. පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මේ පිළිගල නිස්සරණ වනසෙනසුනේදී යෝගාචර පිළිකට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක් කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝති ඉමේ උච්ඡන්ති භික්ඛවේ දසනේන පහතබ්බාසවා බුද්ධ ශාසනයෙහි උතුම් වූ පිහිට සලසා ගැනීමට උපකාර වන්නා වූ ධර්ම කොටසක් මේ සබ්බාසෝ පරියා සූත්‍රයේ මුල් කොටස මුල් කොටසට පිළිබඳව ධර්මයේ උගන්වන්නේ සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමයි මූලික බුද්ධ ශාසනයට බුද්ධ ශාසනයෙන් පිහිට ලබා ගැනීම. ඒ සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමේදී ලබා ගැනීම පිළිබඳ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් කොටස් දෙකකට බෙදලා පෙන්වා වදාළා. භව්‍ය පුජ්‍යල කොටසයි අභව්‍ය පුජ්‍යල කොටසයි මාර්ග ඥානයක් ලබා ගැනීමට සුදුසු පුජ්‍යල කොටස නොසුදුසු පුජ්‍යල කොටස කියන මේ දෙක පළමුවෙන් උන්වහන්සේ පෙන්눔 කළා නොසුදුසු පුජ්‍යලයක් නුසුදුසු පුජ්‍යලයන් තුල තිබෙන ලැබෙන දුර්වලතා වශයෙන් අලමුයෙන් ප්‍රකාශ කළේ අසුතවා අසුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පොරිසානං අදස්සාවි සප්පොරිස ධම්මස්ස අකෝවිදෝ සම්බුද්ධ ධම්මේ සම්පූර්ණ ධම්මේ අවිනීතෝ කියන මෙන්න මේ කරුණ ටික අභාව්‍ය තත්වයයි වශයෙන් පෙන්වු කරේ මේ කියන අඩුපාඩු දේවල් සම්පූර්ණ කරගන්න අතුරු ඔහුට මේ සාධනයෙන් නියම පිළිහිට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ටික පළමුවෙන් තේරුම් ගන්න ඕන. ඊළඟට භව්‍ය පුජ්‍යලයට පිහිටිය යුතු ගුණ වශයෙන් උන්වහන්සේ උගන්වා වදාළේ සුතවාචකෝ හික්කවේ අරිය ශාවකෝ සම්පුරිසානං දස්සාවි සම්පුරිස ධම්මේ සම්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සම්පුරුෂ ධම්මේ සුවිනීතු අරියානන්දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සම්පුරුෂානන්දස්සාවේ සම්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සම්පුරුෂ ධම්මේ සුවිනීතු කියන ඔන්න ඔය ගුණ ටිකයි භව්‍ය කුජලයේ සම්බන්ධව උගන්වනවා දාලේ මේක කෙටියෙන් අපි තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන තබා ගන්න ඕන එතකොට සත්පුරුෂ ආර්ය සත්පුරුෂ කියලා වචන දෙකක් මේ හතර පළකම සඳහන් වෙනවා. ආර්ය සත්පුරුෂ ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා කියන මේ කොටස් දෙකම සුළු සුළු වචනේ වෙනස්කම් තිබුණත් මෙතන සඳහන් කරන්නේ එක කොටසටමයි සත්පුරුෂ වූ ආර්යයන් වහන්සේලා. එතකොට අභව්‍ය පුජ්‍යලයන් මේ සාධනේ පිළිපද ලබා ගැනීමට අභව්‍ය පුජ්‍යලයන් සම්බන්ධව කියනකට අරියාණං අදස්සාවි. ආර්යයන් නොදක්නා වූ ආර්ය ධම්මස්ස අකෝවිදු ආර්යයන්ගේ ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධම්මේ ආවිනීතෝ ආර්යංගේ ධර්මේ නොයික්මුණාව කොපිටලයන් කොපඳුද මුලින් සඳහන් වෙන්නේ අසුතවා පුතුජනෝ සුත සම්පත්තියක් නැති පෘථග්ජනය සුත සම්පත්තියක් නැති පෘථග්ජනය තුල මෙන්න මේ ඊළඟට තියෙන දුර්වලකම් ආර්යයන් නොහඳුනා ගැනීම මේ මානවට ආර්යයන් තේරුම් නොගැනීම සත්වරුන් ආර්යයන් දැකීමේ කියන්නේ ආර්යයන් දකින්නේ නැහැ කියන්නේ නිකම්ම නෙමෙයි නුවණින් දකින්නේ නැහැ එහෙම නැත්නම් ඇඳින ගන්නේ නැහැ ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේලාගේ ධර්මය පිළිබඳව ක්‍රියා කිරීමට දක්ෂ නැති. ඒ වගේම ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ඉක්මීමකුත් නොලද පුජ්‍යලයා ඊළඟට සුත සම්පන්නත් නැහැ. එතන ඒ වගේම ප්‍රත්‍යඥයි. සුත සම්පත්තියකුත් නැහැ. ප්‍රත්‍යඥ තත්වයේ ගුණ යුක්තයි. ඒ එකම ආර්යයන් වහන්සේලා ඒ වගේම සත්පුරුෂයන් වහන්සේලා ඇඳින ගත්තේ නැහැ. ඒ වගේම ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මය ක්‍රියාවේ යෙදවීමට පුළුවන් කමක් නැහැ. අපෝ විදෝකේ. ඒ වගේම ආර්ය ධර්මයේ ඉක්මීමකුත් ලැබුණේ නැහැ. මෙන්න මේ දුර්වලතාවෙන් යුක්ත පුජ්‍යලයන් අභාව්‍යයන්. එතකොට සුත සම්පත්තිය කිව්වේ සුතවා කියලා මුලින් සඳහන් කළේ ශ්‍රොත සම්පත්තිය. කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සාමාන්‍ය වශයෙන් දේශනා කළා වූ ධර්ම කොටස් ධර්ම කොටස් ඉගෙනගෙන අහලා ඉගෙනගෙන ඒව දරාගෙන ඉන්නවා නම් තමයි සුත්තවා හරිය ශාවකෝ කියලා කියන්න පුළුවන්. සුත්තවා සුත සම්පත්. ඒ විදිහේ සුත සම්පත්ය නැති. බණක් අහලා ඒවා දරාගෙන ඒවට අනුව හිත යොදවා ගැනීමක් නැති. පුජ්‍යල අසුතවක්. අසුතවත් පුජ්‍යලයා. සුතවත් පුජ්‍යලයා කියන්නේ බණක් අහලා දරාගෙන ඉන්න පුජ්‍යලයාට. සුත සම්පත්තියෙන් යුක්ත පුජ්‍යලයා කියන්නේ. ඒකට අර සද්ධා ආදී ගුණ ධර්ම කොටසක් තියෙනවා ආර්ය ධන හතක්. එතන මේ සුත සම්පත්තියක් එක සම්පත්තියක්. එක ගුණයක්. එතකොට ඒ විදිහේ ගුණයක් නැති හිතේ නියම ධර්මයක් හිතේ දම්පත් කරගත නැති කියන තේරුම. එතකොට පුත්තුජන කිව්වේ ආර්ය භාවයේ නැති පුත්තුජන පුත්තුජන කියන මේ වචනය දෙවිදියකට දේශනාවේ ලැබෙනවා. කල්යාණ පුත්තුජනය අන්ධ පුත්තුජනය කියලා. කල්යාණ පුරුතඥයා කියන්නේ ධර්මයන් පිළිබඳව ධර්මයන් ඉගෙනගෙන ඒවා පුහුණු කළා ඒවා ක්‍රියාවේ යොදවන්න පුළුවන් තරම් සත්‍යයක් ඇති කියන කල්යාණ පුරුතඥයා. එහෙම නැති එකන අන්ධ පුරුතඥයා. අන්ධයා වනි අන්ධේකු වැනි ඒ පුරුතඥයා. එතකොට මේ අසෘතවත් ප්‍රත්‍යඥයා කියන්නේ ඒ අන්ධ ප්‍රත්‍යඥයා තමයි. ඊළඟට දෙවෙනි කොටසේදී සුතවාචකෝ වික්කවේ අරිය ශාවකෝ කියලා උගන්වන්නේ අර කල්යාණ ප්‍රත්‍යඥ තත්වයට ආපු කෙනෙක්. ඒකට සුත සම්පත්තිය ඇති ආර්යයන් වහන්සේලා ඇඳිනගත්ත, තේරුම්ගත්ත ඒ වාගේම ආර්ය ධර්මයන් ක්‍රියාවේ යෙදවීමේදී මේ දක්ෂ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ පුහුණු කළ එහි ඉක්මුණු එතකොට ආර්යයන් වහන්සේලා උගන්වන දස කුසල ධර්මය උගන්වන ඒ සාමාන්‍ය ධර්ම ඊළඟට සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම උගන්වන ඒවයි මේක ඒවා ඉගෙනගෙන ඒවා තේරුම් කරගත්ත පුද්ගලයා එතකොට මේ පුජ්‍යලයන් දෙන්න දෙන්නයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට භව්‍ය පුජ්‍යලය අභව්‍ය පුජ්‍යලයයි. සුදුසු පුජ්‍යලයයි නුසුදුසු පුජ්‍යලයයි. නොසුදුසු පුජ්‍යලය අභව්‍ය පුජ්‍යලය. එතකොට අර විදිහට අන්ධ ප්‍රත්‍යඥ තත්වයෙන් ඉන්න පුජ්‍යලයයි. ආර්යයන් වහන්සේලා එඳින ගත්තේ නෑ. ආර්යයන් වහන්සේලාගේ ධර්ම ක්‍රියාවේදී දක්ෂකමක් නෑ. ඒ හික්මීමකුත් නෑ. දුර්වලයි. අන්න ඒ පුජ්‍යලයා සම්බන්ධව මුල් පක්ෂය උගන්වන්නේ යෝනිසෝ මනසිකාරය නැති නිසා. ඒ පුජ්‍යලයාට යෝනිසෝ මනසිකාරය නොලැබිච්ච නිසා ඒ ක්‍රියාවේ නොයොදන නිසා නිතරම ගමන් කෙරෙන්නේ ඔහුගේ හිත නරක පැත්තට. නරක පැත්තට ගමන් කරන්නේ රායෝනිසෝ මානසිකාර නොමගින් කල්පනා කිරීම නිසා. ඒවර තමාට හමුවන යම් යම් අරමුණු තියෙනවා නම් ඒ හැම අරමුණක්ම නියමන්නවට සලකන්නේ සැලකීමේ ශක්තියක් නැහැ. ඒ නිසා අනියම්මන්දමටයි සැලකෙන්නේ. ඒ නිසාම ඔහුට ඔහුගේ අභ්‍යන්තරයේ චිත්තාභ්‍යන්තරයේ ආශ්‍රවයන් ආශ්‍රව නාමයෙන් සඳහන් වන කාමච්ඡන්දය එතකොට කාමච්ඡන්දය කියන්නේ කාම තණ්හාව කාමාශ්‍රවය යන්නේ කාම තණ්හාව එතකොට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු 6 අරමුණු 6 පිළිබඳව ඒ පුජ්‍යලයාට ලැබෙන්නේ අයතහ අවබෝධයක් ලැබෙන්නේ අයතහ බැලීමක් ඒ ධර්මයන් සම්බන්ධව මේ පුජ්‍යලයාට තියෙනවා රූපයක් දැක්කහම ඒ ආසාව ඒක බුද්ධ විඳින්න බලනවා නිතරම ආසාවෙන්. ශබ්දයක් ඇහුනහම ඒ ශබ්දයේ පිළිබඳවත් ආශා වෙන්න පුළුවන් දෙයට ආශා වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය පහල කර ගන්නවා. ඒ වගේම අනිත් අරමුණු සම්බන්ධවත් ආස්වාද වශයෙන් ආස්වාද වශයෙන් කියන්නේ රස විඳ ගැනීම වශයෙන් රූප අරමුණ දැක්කහම ශබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු පොට්ටබ්බ අරමුණු කියන මේ අරමුණු කාම අරමුණු වශයෙන් සඳහන් වෙන්නේ. මේ කාම අරමුණු රස විඳ ගැනීම වශයෙන් සලකනවා. බලනවා, හිතනවා. ඒ විදිහට හිතවිලි ගොඩාක් රහසියක් පවත්වනවා. එතකොට අන්න එතකොට සිද්ධ වෙන්නේ කාම ආසවය කියන එක ඔහුගේ හිතවල බලපවත්වනවා. එතකොට ඒ වාගේ භව ආසාව භවආසවය. භවආසවය කියන්නේ රූපාරූප භවයන්හි ආශාව. එතකොට ඒකත් ඒ විදිහට රූපාරූප හිතවිල් භවයන් පිළිබඳවත් ඒ ධානයන් පිළිබඳවත් ආසාව ඇති කරගන්න. ඒ භවයන් පිළිබඳ ආසාව ඇති කරගන්න. එතකොට දිඨාසවේ ඊළඟට දිඨිය. දිඨාසවයත් ඇති වෙනවා. දිඨි සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය කියලා දෘෂ්ටි දෙකක් සඳහන් වෙනවානේ. ඒ අර නොබගින් හිතන නිසා ඒවා සදා කාලෙගේ කියලා හිතෙන්න පුළුවන් නෙවෙයි නැති වෙනවා විනාශ කරනවා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා ඔය විදිහේ විච්ඡේද වශයෙන් හිතන්නට පුළුවන්. එතකොට කාමාසව භවආසව අවිජ්ජාසව මෝහේ අවිජ්ජාසව කියන්නේ මෝහේ. එතකොට මෝහේ යත් ඒ පුජ්‍යලයට ඇති වෙනවා. එතකොට දිඨාසවේ අර භවසවේ කියන එකටයි සම්බන්ධ වෙන්නේ. භවසවයටයි දිඨාසවේ කියන එක සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආසව ගොඩක්, කෙලස් ගොඩක් ඇති වෙනවා. මේ ඇති වෙන නිසා ඔහුට භාවනාවකින් හිත සකස් කර ගැනීමේ ශක්තියක් නැහැ. ඔහුට ඇති වෙන්නේ කුමක්ද? අර විදිහේ මේ නොමගින් සලකන නිසා දෘෂ්ටි ඇති වෙනවා. ඕට ඇති වෙන්නේ ඒ දෘෂ්ටියක් ඇති වෙනකොට ඇති වෙන්නේ අස්ථිර වශයෙන් නෙමෙයි ස්ථිර වශයෙන් කියලා හැඟීමක් ඔහුට තියෙන්නේ. මේක අමුතුවෙන් ඔහු මවාගත් එකක් වශයෙන් නෙමෙයි ඔහුට වැටෙන්නේ. මේක තියෙනම දෙයක් වශයෙන් ඔහුට වැටෙන්නේ. මේ දෘෂ්ටි. මෙන්න මේ නිසා ඒ දෘෂ්ටි තද වෙනවා අච්චතු තේතතෝ කියලා වචන දෙකක් උගන්වනවා මේ දෘෂ්ටි ඇති වෙනකොට ඒ පුජ්‍යලයාට ඒ දෘෂ්ටි ඇති වෙනකොට තදෙන්ම දෘෂ්ටියක් ඇති වෙනකොට ඔහුට ඒ හැඟීම ඇති වෙන්නේ ඒක සත්‍ය වශයෙන් ඒ කරුණ. ඒ සත්‍ය වශයෙන් ඇති වෙනවා ඒ වාගේම ඒක ස්ථිර වශයෙන් උත් වැටෙනවා. කොයිතරම් අනුන් කිව්වත් අනුන් ගැන හිතන්නේ ඒ අනුන් මේ කරුණු දන්නේ නැහැ කියලායි. අනුන් මේ තමන් තරමට දන්නේ නැති නිසායි ওই විදිය විරුද්ධව කතා කරන්නේ කියලා ඔහුට ඇති වෙන ওই දෘෂ්ටි ඇති පුජ්‍යලයාට. ඒක සාමාන්‍යයෙන් දෘෂ්ටි ඇති පුජ්‍යලයාගේ ස්වභාවයක්. බුදු කෙනෙක් කියන්න ගියත් සමහර විටක බුදුරජාණන් වහන්සේ ගැනත් හිතන්නේ මේ ඇත්තට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසායි මේ කියන්නේ. මන්ට තරම් මේක තේරෙන්නේ නැහැ කියලා අන්නේ විදිහ හිතන්නේ. මේ විදිහ භයානකයි මේ දෘෂ්ටිය කියන එක. ඒ දෘෂ්ටික ළඟට ඊළඟට විදිහක ඉච්ඡාවක් ඇති වෙනවා. මෙන්න මේ නිසා මේ දෙකෙන් මේ මුජ්ජලයාට සසර දික් වෙනවා. ධර්මයේ සම්බන්ධව යෙදීමේ සත්‍යයක් නැහැ. අර දෘෂ්ටිය නිසා මේ විචිකිච්ඡාවල් නිසා මේ මුජ්ජලයාට මේ යෝගාවචර ධර්මයන්හි යෙදීමට ශක්තියක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ අභාව්‍ය කොටස. භාව්‍ය කොටස වාදයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වවතාවද සුතවාදකෝ භික්කවේ අරිය ශාවකෝ කියලා. ඒ ආර්ය ශ්‍රාවකය, සෘත සම්පන්න ආර්ය ශ්‍රාවකය මේ යෝගාවචර කටයුතු වලට යෝගාවචරයන්ගේ ඒ භාවනා කටයුතු වලට සුදුසු පුජ්‍යලයා ගැන ඒ උගන්වවතාලේ. එතකොට ආර්ය යම් ඇඳිනගත් ආර්ය ධර්මයේ දක්ෂ වූ ආර්ය ධර්මයේ ඉක්මුණා වූ මේ පුජ්‍යලයා. එතකොට ඒ පුජ්‍යලයා යෝනිසෝ මනසිකරෝ නුවණින් මෙනෙහි කරා. ඒ නුවණින් මෙනෙහි කිරීම නිසා ඔබට අර නුවණ වශයෙන් මෙනෙහි කරන අවස්ථාවේදී ඔහුට අර ආශ්‍රයයන් ඇතිවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය නිසා. තස්ස අනුප්පන්නෝජ කාමාසවෝ නුප්පජ්ජති. උප්පන්නෝජ කාමාසවෝ පහීයති. අනුප්පන්නෝජ භවාසවෝ අනුපජ්ජති උප්පන්නෝජ භවාසවෝ පහීයති. අනුප්පන්නෝ ච අවිජ්ජාසෝ නෝපජ්ජති උප්පන්නෝ ච අවිජ්ජාසෝ පහීයති අර ඒ පුජ්‍යලයාට ඒ භව්‍ය පුජ්‍යලයා එතකොට මේ භව්‍ය පුජ්‍යලයා ගැන අපි කොටින් හිතට තියා ගන්න තියෙන්නේ අර සුත්තමේ ඥානය කියලා ඥානයක් ඉගෙනුනා ඔය ඥාන කොටසේ ඒ සුත්තමේ ඥානය තියෙනවා ඊ ගඟට ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න ඕන. හැඳිනගෙන ආර්යයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කිව්වම ඉතින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උත්තමයන් වහන්සේලා සලකන්න තියෙනවා. උන්වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්න ඕන. ඇසුරු කිරීම ඒ වගේම උන්වහන්සේලාගේ ධර්මය අහන්න ඕන. අහලා ඒවා පුරුදු කරන්න ඕන. පුරුදු කළා එතකොට ඒ අනුව හික්මීමකින් ඒක තැම්පත් කරගෙන තියෙන්න ඕන. මේ වචන වලින් මේ කියන தത്വයට නුජලයක් එනකොට ලොකු ගුණධර්ම පන්තියක් ඔහුගේ අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තිබිය යුතුයි. එතකොට සුත සම්පත්තියෙන් යුක්තයි. සුතමේ ඥානයෙන් යුක්තයි. එතකොට ශ්‍රද්ධාවෙන් යුක්තයි ප්‍රඥාවෙන් යුක්තයි යෝනිසෝ මනසිකාර කියන හොඳ ගුණයෙන් යුක්තයි ඒ වාගේම ආර්ය ධර්ම අත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පුහුණු කරලා කියනවා මෙන්න මේ தත්වයට එනකොට ඒ වාගේම හිතත් තැම්පත් කරගෙන තියෙන යෝනිසෝ මනසිකාරයේ යොදීලා එතකොට මෙන්න මේ తත්වය මේ පුජ්‍යලයාට තියෙනකොට මේ යෝනිසෝ මානසිකාරය කියන නුවණින් මෙනෙහි කිරීම. එතකොට අර සංස්කාර ධර්මයන් යම් යම් අවස්ථාවේදී හිතට අරමුණු වෙනවා නම් ඒ අරමුණු වෙන්නව අවස්ථාවේදී ඒ සංස්කාර ධර්මයන් ආසාවයෙන් ගන්නෙ නෑ. ඒ වගේම ඒවත් තේරුම් අරගෙනයි පවත්නේ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ තේරුම් අරගෙන කියන්නේ දැන් රූපයක් හමු වෙච්ච අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරය නැති එක්කෙන ඒ රූපය සම්බන්ධ නියම පිළිපැදීමක් දන්නේ නැහැ ඒ නිසා ආස්වාද වශයෙන් හෝ ගන්නවා එහෙම නැත්නම් අප්‍රිය රූපයක් නම් උපදවා ගන්නවා පටිඝේ ව්‍යාපාදේ එහෙමත් නැත්නම් අවිද්‍යාව ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරයේ ඇති තැනත්තා මේ හමු වූවේ රූපයක්. මේක රූපයක් කියලා හැඟීම ඇති කරගන්නවා. මේ රූපෙහි తත්වේ තේරුම් ගත්ත නිසා ආස්වාදයක් ඇති කරගන්නේ රස විඳීම. දකින රූපය වාගේම ඇහෙන ශබ්දයක් එහෙමයි. නාහෙට දැනෙන ගඳ සුවඳත් එහෙමයි. දිවට දැනෙන රසය ගැනත් එහෙමයි. කායට දැනෙන ස්පර්ශය ගැනත් එහෙමයි. එතකොට හිතටම දැනෙන යම් කිසි අරමුණක් තියෙනවා නම් ඒ සම්බන්ධවත් නුවණින් පිළිපදිනවා. මේ தത്വෙට එන්න තරමක් භාවනාවේ යෙදෙන්න ඕන. නැතුව ගන්න අමාරුයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන සුත්තමේ ඥානයේ තියෙනා වූ පුජ්‍යලයා ආ ආර්යයන් වහන්සේලා, කල්යාණ මිත්‍යයන් වහන්සේලා ළඟට බැමිලා උන්වහන්සේලාගේ ගතිගුණ තේරුම් අරගෙන උන්වහන්සේලාගේ ධර්ම දේශනාවල් ඉගෙනගෙන ඒවා ක්‍රියාවේ යොදලා එයින් හික්මිච්ච කෙනෙක් වුණාම හොඳට භාවනාවක හිත යොදාපු පුජ්‍යද. එයාට තේරෙනවා මේ සංස්කාර ධර්මයන් බෙදලා තේරුම් කර ගැනීමට ශක්තියක් තියෙනවා. ඒ නිසා එහෙම නිසා මෙන්න මේ කාමාසව භවආසව අවිජ්ජාසව කියන මේවත් ඒ සමගම දිඨාසවයක් කියන මේ ආසවයන් ඔහුගේ సంతාණයෙන් තදංග වශයෙන් ප්‍රහීන වෙනවා. ඒ තදංග වශයෙන් අස්රවයන් ක්ලේශයන් ප්‍රහීන වීමට සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ධර්මයක් අහනකොට ධර්මයට අනුව හිත යොදන්නව අවස්ථාවේදී පුළුවන් ඒ වාගේම යම් කිසි කර්මස්ථානයක හිත යොදාගෙන භාවනා මානසිකාරයේ දෙන්නව අවස්ථාවේදී පුළුවන් අපි හිතන්නට ඕන මේ අවස්ථාවට එනකොට අර මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකළ යුතු දේවල් කියලා බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලා ඒවා තේරුම් අරගත්ත කෙනෙක් වශයෙන් අපි තේරුම් ගන්න ඒ තේරුම් අරගෙන ඒවා අනුව මෙනෙහි කිරීම හොඳට පුරුදු කරගත්ත කෙනෙක් වශයෙන් සලකන්න ඒ නිසා ඊළඟට උන්වහන්සේ වදාලා තස්ස මනසිකාරණීයානං ධම්මානං මනසිකාරා අමනසිකාරණීයානං ධම්මානං අමනසිකාරා ආසවා අනුප්පන්නාච ආසවා නෝපඤ්ඤන්ති උප්පන්නාච ආසවා පහියන්ති කියලා දේශනාවක් කළා. එතකොට අර ඒ විදිහට හොඳට පුරුදු කළා තේරුම් අරගෙන පුරුදු කරගෙන ගියා යෝගාවචරය. එතකොට එසේ යෝගා පුරුදු කරගත්ත යෝගාවචරයාට තේරෙනවා මේ මෙනෙහි කළ යුතු ධර්ම වෙන්න මේවා. මෙනෙහි කළ යුතු පිළිවෙල මෙහෙමයි. මෙනෙහි නොකළ යුතු පිළිවෙල මෙහෙමයි. කියලා ඒ පුජ්‍යලයා තේරුම් අර ගන්නවා. ඒ කියන්නේ ආස්වාද වශයෙන් ඒවා මෙනෙහි කළ යුතු නැහැ. ධර්ම ස්වභාව වශයෙන් මෙනෙහි කළ යුතුයි. වෙන වචන වලින් අපි කියනවා නම් සති සම්පජඤ්ඤ දෙක පවත්වීම කියන එකයි මේකෙන් ගන්න තියෙන්නේ. සතිය පවත්වනවා සම්පජඤ්ඤය පවත්වනවා නුවණ නුවණ යොදවනවා එතකොට සතියෙන් ඒ හමුවන සදොරට හමුවන්නා වූ රූපාදී අරමුණු වලට සතිය යෙදවීම පළවෙනි කාරණේ ඊළඟට ඒ සතිය යොදාපු ධර්ම තේරුම් අර ගැනීම අර පුජ්‍යල වශයෙන් සම්මුති වශයෙන් ගන්නේ නැතුව ආස්වාදයට ඉඳ නොලැබෙන අන්නමට ධර්ම ස්වභාවයේ මෙනෙහි කිරීම තේරුම් කර ගැනීම වශයෙන් සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ කියන එක ඒක ඇති කර ගන්නවා එතකොට ඔන්න ඔය දෙක ඔතෙන්දි ඇති කරගත යුතු බවයි තේරුම් කරගන්න ඕන. එතකොට ඔය தത്വෙට එන්න භාවනාව හුඟක් දුර කරලායි දැන් මේ පුජ්‍යලිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතු තීනි සංයෝජනානි පහියන්ති තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ මේ ටිකට මුලින් උන්වහන්සේ තම දේශනා වක්කලා So itan dukkhanti යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. අර විදිහට මෙනෙහි කිරීම දියුණු කරගත්තා වූ අවස්ථාවේදී චතුරාර්ය සත්‍යයට හිත යොදන පිළිවෙලයි උන්වහන්සේ මේ උගන්වා වදාළේ. විදර්ශනා භාවනාව ගෙන යන්නා වූ කර්මස්ථානයට කියන්නේ චතුසත්‍ය කම්මස්ථානය කියලා. චතුසත්‍ය කම්මස්ථානය ගෙන යන්නා වූ යෝගාවචරයාට කියන්නේ චතුසත්‍ය කම්මස්ථානික යෝගාවචරයා කියලා. එතකොට විදර්ශනා භාවනාව පිරෙන්නා වූ අවස්ථාවේදී කෙසේ හෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධව අවබෝධයක් ලැබෙන්න ඕන. ඒ නාම රූප ධර්මයන් සම්බන්ධව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දිගට පිළිසිදුව වැටහිගෙන ගොස් ඒ අතරේදී උන්වහන්සේ ඒ යෝගාවචරයාට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව වැටහෙන්න ඕන. ඒ වැටහිය යුතු පිළිවෙලයි උන්වහන්සේ මේ දේශනා පාඨයෙන් උගන්වවදාලේ. සෝ එවං යෝනිසෝ තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ කාමාසවාපි පයියන්ති කියලා දේශනා කළා ඊළඟට සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අර වෙනතම වල තියෙන ඉදන් දුක්ඛන්ති යථා භූතං කියලා මෙතන තියෙන්නේ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති. මෙය දුකය කියා නුවණින් මෙනෙහි කරයි. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරෝති. මෙය දුක්ඛ සමුදය කියා නුවණින් මෙනෙහි කරයි. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරෝති. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙලේ කරයි. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයයි නුවණින් මෙනෙහි කරයි. මෙන්න මේ ටිකට හොඳට හිත යොදන්න පුරුදු වෙන්න ඕන අපේ යෝගාවචර විට. ආපේ සාධනයකට යම් මේ ඉතිපත් කළා ඉන්නේ අපි පරමක් උනන්දුවක් ඇති කරගන්න අපේ මොන මොන අවස්ථාවන සමාධියට වැටෙනවා සාධින මේ අවස්ථාවන සමාධියට වැටෙන්න ආයම අපේ අපේ හිත හදාගන්න අපි විතරම විතර තියාගන්න ඕනේ. ඒ දර්ශනයම තියාගන්න නැත්නම් සමාධියට වැටෙන්න ඉඩ තියෙනවා. නැත්නම් විදක මේ විදර්ශනා ඥානය යොමු කරගෙන ගියා ලෝකෝත්තර ගුණයක් දක්ුණේ දන්නා ආපහු පෙරලෙන්න ඉඩදී ආපහු පෙරලෙන්න ඉඩදී ඒවා සමදේ දියුණු මහා පහළ වන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකි වේවා. Thank you. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.